ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පියුතුම් සද්ධර්ම දේශනාවන් අපගේ ජීවිත සූපත් කරනවා සංසාර ජීවිතය සූපත් කරමින් අපේ ජීවිත යහපත් වූ අර්ථයක් සලසා දීම සඳහා සමර්ථ වෙන එකම ධම භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් වූ ධර්මය. ඉතින් අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර ධර්මයන් පිළිබඳව අපි සාකච්ඡා කරන මේ මාතෘකා මාලාවේ වැදගත් වූ සූත්‍ර ධර්මයන් පිළිබඳව විස්තර කෙරෙන උතුම් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි අපි මේ දවස්වල ශ්‍රවණය කරමින් ඉන්නේ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාවේ මජ්ක්‍ධිම නිකායට අයත් ඒ මජ්ක්‍ධිම පඤ්ඤාසකය පිළිබඳව ඒ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ අඩංගු වන සූත ධර්ම යනුයි අපි සාකච්ඡා කරන්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ ධර්මස්කන්ධයන් රාශියක් සමූහයක් එකතු වෙලා සකස් වෙලා පවතින බික්කු වර්ගයේ පිළිබඳව. පින්වත්නි මේ බික්කු වර්ගය කියලා කියන්නේ විශේෂ හේතුවක් මූලික කරගෙන මේ බික්කු වර්ගයේ සූත්‍රයන් 10ක් අඩංගු වෙනවා. ඒ සූත්‍රයන් 10 තුල මූලිකත්වය අරගෙන තියෙන්නේ එහෙම නැත්නම් අරමුණු වෙලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා මූලිකත්වයෙන් ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු නිසා තමයි මේ වර්ගයට භික්ඛු වර්ගය කියලා නම තබලා තියෙන්නේ. වික්ඛු වග්ගයේ අඩංගු වෙන ඊටාම වටින සූත ධර්මයන්. ඒ සූත ධර්මයන් තමයි අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය, චූල මාළුන්ක්‍ය සූත්‍රය, මහා මාළුන්ක්‍ය සූත්‍රය, බද්දාලි සූත්‍රය, ලටුකි කෝපම සූත්‍රය, චාතුම සූත්‍රය ඒ වගේම නලකපාන සූත්‍රය, ගුලිස්සානි සූත්‍රය, කීටාගිරි සූත්‍රය වශයෙන් මේ භික්ඛු වර්ගයේ මේ සූත්‍ර ධර්මයන් විවරණය කරනවා. ඉතින් අද පටන් හෙට දවසේ සිට මේ එක් එක් සූත්‍ර ධර්මයන් පිළිබඳව අපේ ශීලවන්ත, ගුණවන්ත, පූජනීය වන්දනීය මහා සංඝරත්නය මේ විවරණයන් ඒ ධර්ම දේශනාවන් මේ පින්වුතුන්ට සිද්ධ කරනවා. අද දවසේ අපි උත්සාහවන්ත වෙන්නේ මේ සූත ධර්මයන් තුල පවතින ඒ ධර්ම කාරණා වන් මොනවාද කියලා සම්පින්දනාත්මකව පින්වුතුන්ට යම් අදහසක් ලබා දීම සඳහා. එතනින් පළවෙනිම සූත්‍රය තමයි පින්වත්නි අම්බලට්ටික රාහුලෝ වාද සූත්‍රය. මේ අම්බලට්ටික රාහුලෝ වාද සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අම්බලට්ටිකාවේ වැඩ ඉන්නකොට. මෙතෙන්දී මේ දේශනාව සිද්ධ කරන්නේ අපේ රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට. රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපමා මගින් භික්ෂූත්වය අසාරව ගත කරන පුද්ගලයන් පිළිබඳව ඒ බොරු කීමේ ඇති නිරදගත්කම පිළිබඳව විස්තර කරනවා මුලින්ම දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් දන දන බොරු කියනවා නම් ලැජ්ජාවක් නැතුව ඒ භික්ෂුවගේ මහානකම දීපිරුණු වාජනයක් යම්කිසි විදිහකින් ඒ ස්වල්පයක් දිය පවතිනවද? දිය පවතින භාජනයක ඒ දිය යම්තම් පවතිනවද? ඒ වගේ ඒ භික්ෂුවගේ භික්ෂුත්වයක් හරියට අඩක් වගේ කියලා කියනවා. දැන් රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේගේ සිරිපතුල් දෝවනය කරන්නට යෙදුන ඒ පැන් භාජනයම උපමා කරලා තමයි භාගතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ දිය බඳුනේ තියෙන ඒ දිය ඉවත දමලා රාහුල මහරහත් ඒ ස්වාමින්ද්‍රයන්න් වහන්සේට කියනවා රාහුල ඔබට පේනවද මේ දී ඉවත් කර වාජනය? මේ වාජනය හිස් වූ වාජනයක්. ඒ වගේ තමයි දැන දැන බොරු කියනවා නම් ලැජ්ජාවක් නැතුව අන්නේ භික්ෂුවගේ ජීවිතයත් හිස් වූ ජීවිතයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ වාජනය යටිකුරු කරනවා. අනිත් අත් හරවනවා. අනිත් පැත්ත හරවල කියනවා රාහුල පේනවද මේ වාචනය? අනිත් පැත්ත හරවපු වාචනය. රාහුල දැනදෙන බොරු කියන භික්ෂුවක් මෙන්න මේ වගේ තමයි. ඒ කියන්නේ මේ භික්ෂුවගේ මහානකමත් මුනින් නමන ලද්දක් වගේ කියනවා. ඒ කියන්නේ සාරවත් භාවය, ගුණවත් භාවය ඒ ජීවිතය තුල නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ වාජනේ උඩුකුරු කරලා උඩුකුරු අතට හරවලා දේශනා කරනවා මේ භික්ෂ මේ වගේ බොරු කියන කෙනෙක් භික්ෂුවක් ඉන්නවා නම් ඒ කෙනාගේ ජීවිතයත් හිස්ුණු ජීවිතයක් කියලා උපමා මගින් අපේ රාහුල ස්වාමින් වහන්සේට භාගතුන් වහන්සේ බොරු කීමේ ඇති හිස් බව නොවැදගත් බව බොරු කීමේ ඇති අයහපත පිළිබඳව විස්තර කරනවා ඊළඟට පින්වත්නි බොහොම වටින කාරණාවක් අපි හැමෝම දන්න කාරණාවක් භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරනවා ජීවිතේ කැඩපතක් කරලා බලන්න කියලා රාහුල හාමුදුරුවන්ට අවවාදයක් ලබා දෙනවා. දැන් රාහුල හාමුදුරුවන්ට කියනවා රාහුල යම් කෙනෙක් කැඩපතක් ගාවට ගිහිල්ලා ශරීරයේ ඇති අඩුපාඩුකම් සකස් කර ගන්නවා වගේ ඒ වගේම ජීවිතයේ ගුණධර්මයන් එකතු කර ගන්නවා වගේ ජීවිතයත් කැඩපතක් බවට පත් කරගන්න කියනවා. ඒ ජීවිතයත් කැඩපතක් බවට පත් කර ගැනීමේදී කයින් වචනයෙන් මනසින් සිද්ධ කරන ක්‍රියාවන් ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව කරන්න කියනවා. රාහුල කායේන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා මනසාය කම්මං කාතබ්බං පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා කයින් යම් කිසි විදිහකින් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව අතීත අනාගත වර්තමාන වශයෙන් කිරීමේදී ඒ කළ ක්‍රියාව පිළිබඳවත් කරන ක්‍රියාව පිළිබඳවත් කරන තිබෙන ක්‍රියාව පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂාව ඇති කරගන්න කියනවා. වචනෙන් යම් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ විදිහටම ප්‍රත්‍යවේක්ෂාවක් ඇතුව සිද්ධ කරන්නට කියනවා. මනසින් යම් ධර්මයක් මෙනෙහි කරනවා නම් මෙනෙහි කළා නම් මෙනෙහි කළ ධර්මයේ පිළිබඳවත් මෙනෙහි කරන ධර්මයේ පිළිබඳවත් මෙනෙහි කිරීමට බලාපොරොත්තු වෙන ධර්මයේ පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂාවක් ඇතිව ඒ ධර්මයේ ඒ මානසින් සිටින සිටවිල්ල හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාදයක් ලබා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ඊටාම සංක්ෂිප්තව මේ අම්බලට්ටික රාහුල වද සූත්‍රය ගැන පින්වතුන්ට කරුණු ඉදිරිපත් කරන්නේ. ඊළඟටත් පින්වත්නි ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අපට හමු වෙන්නේ මහා රාහුලෝවාද සූත්‍රය මේ මහා රාහුලෝවාද සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සරත් නුවර දෙවුරම් විහෙර වැඩ වාසය කරනකොට මෙතෙන්දිත් ඒ දේශනාවේ මූලිකත්වයට ඒ දේශනාවට හේතුව වෙන්නේ ඒ දේශනාව දේශනා කරන්නේ රාහුල ශාමණේර ස්වාමින් වහන්සේ මූලික කරගෙන ආනාපාන සතිය මහත් ආනිසංස ලැබෙන ආකාරය පිළිබඳවයි මේ මහා රාහුලවාද සූත්‍රයේදී දේශනා කෙරෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ රාහුල ස්වාමින් වහන්සේ වැඩ ඉන්නකොට දේශනා කරනවා රාහුල ආනාපාන සතිය වඩන්න. ආනාපාන සති භාවනාව වැඩිම මහත් වූ ආනිසංස තියෙනවා. ආනාපාන සති භාවනාව වැඩිම තුලින් මහත් වූ විපාක ලැබෙනවා. ඉතින් රාහුල ස්වාමින් වහන්සේ මේ භාවනාව කරමින් පස්ව භාගතුන් වහන්සේ හමු වෙන්න යනවා. මේ සූත දේශනාවේ පින්වත්නි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නාම මාත්‍රිකව දේශනා කරපු ඒ ආනාපාන සති භාවනාව පිළිබඳව වඩා දීර්ඝ විස්තරයක් පසෝ භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට චතු ධාතු වවත්තාණය ගැන දේශනාවක් කරනවා. මොකක්ද මේ චතු ධාතු වවත්තාණය කියලා කියන්නේ? ඒ චතු ධාතු වවත්තාණය මගින් මනාප අමනාපකම් දුරු කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර ධාතු මූලික කරගෙන විශේෂයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික රූපය බාහිර රූපය මත ඒ ධාතු පවතින ආකාරය පිළිබඳව මෙනෙහි කරමින් ඒ මනාප අමනාපකම් දුරු කරගත යුතු ආකාරය භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්ක භාවනාව වැඩි යුත්තේ කොහොමද? භාවනා වැඩිම අපි කල යුත්තේ මොන වගේ හිතක් සකස් කරගෙනද? කියලා බුදුරජාණන් වහන්සේ උපමා මගින් පෙන්නනවා. පොළොවක් වගේ හිතක් ඇති කරගෙන භාවනාවක් වඩන්න ඕනේ. දැන් පොළවේ ස්වභාවය මොකක්ද? නරකිතේ ඉද්දානෝ හොඳ දේ ඉද්දානෝ මේ මණික් පවා මේ මහ පොළවෙන් ඉන්නේ. ඒ වගේ මිනිස්සුන්ගේ කැතකුණු ආධ්‍යාත්මයේ මහ පොළොවටම උදාහරෙන්නේ. නමුත් මහ පොළොව ඒවෙන් කම්පා වෙන්නෙත් නැහැ. අකමැති අයහපත් දේවල් වෙනකොට කම්පා වෙන්නේ නැහැ. යහපත් වූ දේවල් ලැබෙනකොට මහ පොළව සතුටු වෙන්නේ නැහැ. මේ හැම තැනදීම මධ්‍යස්තව ඒ මහ පොළව ඒ ඒ දේවල් ඉවසා දරාගෙන ඉන්නවා. ඒ වගේ ජලයත් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ජලයටත් මිනිස්සු හොඳ දේවල් දානවා නරක දේවල් දානවා ඒ වගේ මේ ජලය වගේ හිත භාවනාවේදී සකස් කරගන්න කියනවා. ඒ වගේ ගින්නත් ගින්නක් වගේ හිත භාවනාවේදී සකස් කරගන්න කියනවා. ගින්න හොඳ දේත් දවනවා, නරක දේත් දවනවා, හැමදේම දවනවා. වෙනසක් නැහැ. ඒ වගේ හිතක් ගින්නක් වගේ කරගෙන භාවනාව කරන්න කියනවා. ඒ වගේම වාතයත් එහෙමයි. ඒ වගේම අහසත් එහෙමයි. මේ වගේ උපමා මගින් බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේට අවවාද අනුශාසනා ලබා දෙනවා. තාම රහත් භාවයට පත් වෙලා නැහැ. ඒ ස්වාමින් වහන්සේට අවවාද අනුශාසනා ලබා දෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ආකාශ ධාතුවෙන් මනාප අමනාපකම් දුරවන ආකාරය පෙන්වලා දීලා වෙන මේ කර්මස්ථානයන් වලින් දුර වෙන ඒ කෙලෙස් ධර්මයන් පවා විග්‍රහ කරනවා. දැන් මෛත්‍රී භාවනාවෙන් ව්‍යාපාදය දුර වෙනවා. කරුණා භාවනාවෙන් හිංසාව දුර වෙනවා. මුදිතා භාවනාවෙන් අරතිය දුර වෙනවා. උපේක්ඛා භාවනාවෙන් පටිගය දුර වෙනවා. අසුභ භාවනාවෙන් රාගය දුර වෙනවා. අනිච්ච භාවනාවෙන් එහෙම තනිච්චා සංඥාවෙන් අනිමිත් අදිමානය අස්මිමානය දුරු වෙනවා මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ විස්තර කරලා අන්තිමේදී ආනාපානසති භාවනාව ගැන දීර්ඝ විස්තරයක් සිද්ධ කරනවා ඉතින් මේ ආනාපානසති භාවනාව පිළිබඳවත් මේ අදාළ ධර්ම කරුණු පිළිබඳවත් පින්වතුන්ට ඒ අදාළ සූත්‍ර දේශනාව සිද්ධ කරන ඒ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා. ඊළඟට පින්වත්නි අපට හමු වෙනව බොහොම ලස්සන සූත්‍රයක් චූල මාළුන්ක සූත්‍රය කියලා. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවරදී දෙවුරම් විහෙරේ වැඩ ඉන්නකොට. එතකොට මේ සූත්‍රයේ මූලිකම ස්වාමින් වහන්සේ ඒ සූත්‍රයට මූලිකම ස්වාමින් වහන්සේ තමයි මාල මාළුකංක පුත්‍ර ඒ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න හේතුව තමයි තපනීය ප්‍රශ්න විමසීම. ඒ කියන්නේ මේ තපනීය ප්‍රශ්න පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අහනවා මොනවද මේ තපණීය ප්‍රශ්න දැන් විවේකයෙන් මේ මාළුන්ක්‍ය තෙරුන් වහන්සේ ඉන්නකොට උන්වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා භාග්‍යතුන් වහන්සේ විසින් අහන්නට එපා කියලා ඇහුවත් උත්තර දෙන්නේ නැති ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා භාග්‍යතුන් වහන්සේ විසින් අව්‍යාකෘත කළා තමයි තියෙන්නේ. ඒවා අහන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. නමුත් මම මේ දේශනාවන් මේ කරුණු ටික මේ ප්‍රශ්න ටික එහෙම නැත්නම් මේ තපනීය මේ ගැටලුව ටික බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරන්ට ගිහින් කියනවා බුදුහාමුදුරුවනේ මේ ප්‍රශ්න ඔබ වහන්සේ දන්නවනම් මට උත්තර දෙන්න. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්නේ. ඔබ වහන්සේ මට උත්තරයක් දුන්නේ නැත්තම් මම සිවුරු ඇල්ල ගෙදර යනවා. මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. ඒ අදහස ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා අහනවා ප්‍රශ්න. මොනවද මේ ප්‍රශ්න? සස්සතෝ අයන් ලෝකෝ ලෝකය සදාකාලිකද අසස්සතෝ අයන් ලෝකෝ ලෝකය සදාකාලික නොවේද අන්තවා අයන් ලෝකෝ ලෝකයේ කෙලවරක් තියනවාද අනන්තවා අයන් ලෝකෝ ලෝකයේ කෙලවරක් නැද්ද තං ජීවන්තං ශරීරං මේ ජීවයම ශරීරයද මේ ජීවයම ශරීරයද කියලා බුදුරජාණන් වහන්සේෙන් අහනවා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ශරීරය වෙන එකක්ද එහෙම නැත්නම් ජීවිතය වෙන එකක්ද? මේ දෙක දෙකක්ද? හෝති තථාගතෝ පරම්මරණා සත්වයා මරණින් මතු ඉපදෙනවද? මරණින් මතු සත්වයා ඇති වෙනවද? නහෝති තථාගතෝ පරම්මර මරණ සත්‍යයා මරණින් පස්සේ ඇති වෙන්නේ නැද්ද උපදින්නේ නැද්ද හෝතිච නහෝති තථාගතෝ පරම්මරණ සත්වයා මරණින් පසු ඇති වේද ඇති නොවේද භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්න වලට තියෙන උත්තරය මොකක්ද නේව හෝති න න හෝති තථාගතෝ පරමරණ ඇති නොවෙන්නේද එහෙමත් නැත්නම් ඇති නොවන්නේත් නොවන්නේද මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් මේ තපනීය ප්‍රශ්න අහනවා. මේ තපනීය ප්‍රශ්න අහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අපේ මේ මාළුන්ක්‍ය පුත්‍ර පුත්‍ර ස්වාමින් වහන්සේට මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මාළුන්ක ඔබ ඔය අහන ප්‍රශ්නවලට මම පිළිතුරු දෙන්නම් කියලා ඔබ මහන වෙන්න කලින් මම ඔබට කිව්වද එහෙම? එහෙම givisුමකට ආවද? යම් කිසි විදියකින් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයේ මේ මාළුන්ගේ පුත්‍ර මහන වෙනවද? මේ මහන වෙන මහන වුණාට පස්සේ මෙන්න මේ තපනීය ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනි කියලා එහෙම මොනවා හරි ජීවිතමක් ඇති වුණාද එහෙම නැත්නම් ඔබ මහාන වෙනකොට මම මේ මහාන වෙන්නේ මේ ශාසනය කියලා මගේ ශාසනය ඔබ මහාන වෙනවා කියලා මම ඔබට එහෙම පොරොන්දුවක් වුණාද ඒ වෙලාවේ කියනවා නෑ ස්වාමීනි එහෙම පොරොන්දුවක් උනේ නැහැ ඉතින් මාළුන්ගේ පුත්‍ර ඔබ මේ ශාසනය පැවිදි වුණා. මේ වගේ ගිවිසුමක් ඇති වුණෙත් නෑ. ඔබ සිවුරු ඇරියත් එකයි මරණපත් එකයි. මාළුන්ක තථාගතයන් වහන්සේලා මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේලා මේ වගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැත්තේ මේව ගැන කතා කරන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා නෙවෙයි ජාති ජරා ව්‍යාධි මරණ මෙන්න මේ දේවල් විනාශ කරන්න මේව හේතුවක් වෙන්නේ නැහැ. මේ දේවල් ගැන තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළාම ඒ ධර්මය අහලා මේ කරුණු පිළිබඳව දැනගෙන ඒ දැනගත්ත කෙනෙක් කවදාක්වත් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් විනාශ කරන්නේ නැහැ. එයද එහෙම්ම පවතිනවා. නමුත් තථාගතයන් වහන්සේලා විසින් ව්‍යාකෘත වූ කාරණා තියෙනවා. මොනවද ඒ කාරණා? දුක ව්‍යාකෘතයි. දුක්ඛ සමුදය ව්‍යාකෘතයි. දුක්ඛ නිරෝධය ව්‍යාකෘතයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ව්‍යාකෘතයි. තථාගතයන් වහන්සේ විසින් ඒවාට පිළිතුරු දෙනවා. ඒවා තථාගතයන් වහන්සේගෙන් අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන දේවල්. ඇයි එහෙම දේවල් දේශනා කරන්නේ? ඇයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනා කරන්නේ? ඒකට හේතුව තමයි ජාති ජරා ව්‍යාධි මරණ මේ දුක් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් ඒ දේශනාව ශ්‍රවණය කිරීම, ඒ අවබෝධ කිරීමෙන්, අනුගමනය කිරීමෙන් විනාශ ස්වභාවයකටපත් වෙනවා. මේ නිසා මාළුන්ත්‍ය භාගතුන් වහන්සේ මෙන්න මේ දේශනා පමණයි දේශනා කරන්නේ. නිසා මේ දේශනා භාගතුන් වහන්සේ දේශනා කළන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරාද ඒ දේශනා කරපු දේ ඒ විදිහට දරව. භාගතුන් වහන්සේ යමක් දේශනා නොකලාද දේශනා නොකර දේ පිළිබඳව ඒ විදිහටම දරව. ඇයි භාගතුන් වහන්සේම දේශනා කළේ? දේශනා කළ යුතු දේ භාගතුන් වහන්සේ දේශනා කරා. ඒ දේශනා කරේ මිනිස්සුන්ගේ සත්වයන්ගේ සංසාර දුකින් අත මිදීමේ මාර්ගය නිසා. ඒ සඳහාත් භාගතුන් වහන්සේ ඒ සඳහාම බුදුරජාණන් වහන්සේගේ පහළ වීමක් සිද්ධ වෙන නිසා. ඊළඟට පින්වත්නි අපට හම්බ වෙනවා තවත් ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි මහා මාළුන්ක්‍ය සූත්‍රය කියන්නේ. මේ මහා මාළුන්ක්‍ය සූත්‍රය භාගතුන් වහන්සේ දේශනා කරන සවැත් නුවර දෙව්ගම විහාරයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ මේ දේශනාව කරන්නේ. ඕරම් භාගයේ ධර්මයන් ගැන පැහැදිලි කිරීමක් මේ සූත්‍රය තුල සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මම මේ ලෞකික මේ මනුෂ්‍ය ලෝකයේ ජීවිතය තුළ මේ ලෞකික එහෙම නැත්නම් මේ කාම ලෝකයේ තුල යම් කිසි විදිහකින් තමන් වහන්සේ ඕරම් භාගිය ධර්මයන් දේශනා කළා තියෙනවද? ඒ ධර්මයන් යම් කිසි කෙනෙක් දන්නවාද? යම් කිසි කෙනෙක් ඒ පිළිබඳව දරාගෙන සිටිනවාද කියලා අහනවා. ඒ වෙලාවේ මාළුන්ක ඒ තෙරුන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මම දරාගෙන ඉන්නවා. ස්වාමීනි මට මතකයි ඕරම්බාගේ සංයෝජන ධර්මයක්. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද එහෙම දේශනා කරාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාළුන්කය ඔබ ඔහොම ප්‍රකාශ කළේ පංචෝරම්භාගයේ සංයෝජන ඔහොම කිව්වොත් අනේ තීර්ථකයන්ට චෝදනාවක් කරන්න පුළුවන්. ඉඩක් ලැබෙනවා අභියෝගයක් කරන්න. ඒ මොන වගේ අභියෝගයක් කරන්නද? යම් කිසි විදිහකින් අනේ තීර්ථකයන්ට පුළුවන්කමක් තියෙනවා ලදරුවෙක් උපමා කරලා අරගන්න. ලදරුවෙක් ගත්තොත් සක්කාය දිට්ඨිය ඒ ලදරුවාට ඇත්තේ නැහැ. නමුත් ඕක වෙන්න ඕනේ මෙහෙමයි සක්කාය දිට්ඨිය ඒ දරුවා තුල නැති වුණාට අනුසේ වශයෙන් පවතිනවා. අනුසේ වශයෙන් පැවතීම නිසා ඒ දරුවාට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. ඒ වගේම බාල දරුවෙක් තුල ධර්මයේ කියලා දෙයක් නැහැ. ධර්මයේ කියලා දෙයක් නැති හින්දා ධර්මයේ යම් කිසි විදිහකින් මේ සැකයක් ඇති වෙන්නට හේතුවක් නැහැ. ඉතින් ඒ සැක ඇතිවීමේ ස්වභාවය අංශය වශයෙන් පවතිනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට සැකේ අනාගතේ පවතින්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ කුඩා දරුවෙක්ට කාමයක් නැහැ. ඒ කාමයක් නැති කෙනෙක්ට කොහොමද කාම රාගයක් ඇති වෙන්නේ? ඉතින් ඒ විදිහට අර පරිබ්‍රාජිකයන්ට අනේ තීර්ථී ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. මේකෙදී අපි දෙන්න උත්තරය තමයි කාම රාගය ඒ දරුවා තුන නැතුණාට කාමයේ නැතුණාට කාම රාගය ඇතිවීමේ ස්වභාවය තියෙනවා අනුශේ වශයෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ওই විදිහට මේ ඕරම් භාගීය සංයෝජන ධර්මයන් දුරු කිරීමට සමත විපස්සනා භාවනාව දෙයම මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරලා තියෙනවා. යෝරම් භාග්‍ය ධර්මයන් දුරු කිරීමට ඒ පංච යෝරම් භාග්‍ය ධර්මයන් දුරු කිරීමේදී ඒ උපයෝගී කරගත යුතු ඒ සමත භාවනාව ඒ වගේම විදර්ශනා භාවනාව පිළිබඳව දේශනා කරනවා. ඒ වගේම ධාන වඩ ඒ ධාන වැඩිම තුළින් ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥානයන් මේ ත්‍රිලක්ෂණ ධර්මයට යොදමින් ත්‍රිලක්ෂණයට බහා අවබෝධ කර ගැනීමෙන් ඒ රහත් භාවය ඇති වෙන බවත් එහෙමත් නැත්නම් අනාගාමී තත්වයට පත් වෙන බවත් මේ සූත්‍රය තුළ දේශනා කරනවා. ඒ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන උපදවා උපදවා වී උපදවීමෙන් පසු ඒ ධ්‍යාන මත ඉඳගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ දකිමින් මෙනෙහි කිරීම තුළින් රහත් භාවයට හෝ එහෙමත් නැත්නම් අනාගාමී තත්ත්වයට පත් විය හැකි බව භාගතුන් වහන්සේ මේ සූත දේශනාව තුළින් දේශනා කරනවා ඊළඟට පින්වත්නි අපිට හමු වෙනවා බද්දාලි සූත්‍රය බද්දාලේ සූත්‍රය දේශනා කරන සවැත් නුවරදී බද්දාලේ භික්ෂුන් වහන්සේට ඒ දේශනාවට හේතුව තමයි මේ බද්දාලේ භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේ විකාල භෝජනය පිළිබඳව ශික්ෂාවක් පනවනවා. විකාලය වළඳන්නට එපා කියලා. එතකොට ඒ ශික්ෂාව පනවනකොට මේ භික්ෂුන් වහන්සේ මොකද කළේ? ඒකාසන භෝජනය ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීනි මට බෑ ඒකාසන භෝජනයෙන් ජීවිතය ගත කරන්න. බුදුහාමර දොස් කියනවා. මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. නිසා මම මේ ඒකාසන භෝජනයට එකඟ වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරනවා එහෙමනම් පින්ඩපාතේ ගිහිල්ලා එකවරක් පින්දපාත ගියාට පස්සේ ලැබෙන ආහාරය ඉතිරි කරගෙන දෙවේලක් කොට වළඳන්න. ඒකත් බෑ කියනවා. මට එහෙම කරන්නත් බෑ. එහෙම කරන්නත් බෑ කියලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පළාතෙන් ඈත දුරකට ගිහින් ඉන්නවා. එන්නේ මාස 3ක් යනකම්. ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවට ආවේ නෑ වස්තුන් මාසයක් යනකම්ම. වස්තුන් මාසයක් ගියාට පස්සේ ජන පද චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. බුදුහාඳුරුනේ මම එදා කරපු දෙයට මට සමාව වෙන්න. මම වැරද්දක් කළේ. ඒක නරකයි. ස්වාමීනි මට සමාවනසේක්වා කිව්වා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ බද්දාලි භික්ෂුන් වහන්සේට කියනවා බද්දාලි ඔබ එසේ කිරීම නිසා ඔබ දන්නවාද ඔබ නොදැනුවත්වම ඔබගේ ඔබ කෙරෙහි ඔබටම ඊ타ත්ම අයහපත් වූ කීර්ති තත්ත්වයක් පැන නැග්ගා කියලා. ඔබ කෙරෙහි ඔබටම අයහපතක් ඒ දිනින් සිද්ධ වුණා හැබැයි ඔබ දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්දාලි භික්ෂුව මූලික කරගෙන බද්දාලිය ඔබ විනය ඉක්මවන්නේ කැයි භාගතුන් වහන්සේ දැනගත්තා. ඔබ මගේ මේ ශාසනයේ පැවිදි වුණාට ඔබ විනය ඉක්මවන්නෙක් බව මම දැනගත්තා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාත් දැනගත්තා. භික්ෂුණීන් වහන්සේලාත් දැනගත්තා. උපාසක උපාසිකාවනුත් දැනගත්තා. අනෙක් තීර්ථකේනුත් දැනගත්තා. ඒ වගේම සප්ත දක්ෂිනාර්ය පුද්ගලයන් අතර ඔබට ඉන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ අතරින් ඔබ පරාද වුණා. ඒ වගේම උත්තර මනුෂ්‍ය ධර්මයන් උපදවා ගැනීමට ඔබ අභාව්‍ය වුණා. දැන් ඔබ ඒ නොහික්මුණු ප්‍රකාශය කරමින් ඔබ තන නොතන පිළිබඳ අවබෝධයක් නැතුව ඔබේසේ ක්‍රියා කිරීම තුළින් ඔබ නොදැන ඔබටම ඔබ අවදක් කරගත්තා. යමෙක් භාගතුන් වහන්සේගේ ඒ ධර්මයට අනුකූලව අපරාධය අපරාධයක් බව දැනගෙන ඒ වගේම ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ නොඑක්මවා යම් කෙනෙක් වරදක් වුණත් ඒ වරදට පිළියම් කරනවද ආයත සංවරයට පැමිණෙනවද අනේ ඒම පුද්ගලයා ආර විනයෙහි ධර්මය අවබෝධ කරන කෙනෙක් කියලා භාගතුන් වහන්සේ නැවත ඒ බද්දාලි භික්ෂුවට අවවාදයක් ලබා දෙනවා ඊ타ත්ම කරුණාවෙන් යුක්තව. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා සප්ත ඒ දක්ෂිනීය සප්තාර පුද්ගලයන් පිළිබඳව විස්තර කරමින් ශික්ෂා පදයන් ප්‍රථම ධානයේ සිට ආස වක්ෂ ඥානය දක්වා ඒ ශික්ෂාපදයන්ගේ උපකාරය සිද්ධ වෙන ආකාරය ඒ තුල ඇති වටිනාකම භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒත් එක්කම අසේක ගුණයන් ජීවිතයට එකතු කරගන්න කෙනා ඒ ආශේක ගුණයන් එකින් එක එකින් එක වර්ධනය කරගෙන ඒ தත්ත්වයටපත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී වශයෙන් කියන ඒ ආශේක සම්මා දිට්ඨි, ආශේක සම්මා සංකප්පය ওই විදිහට දේශනා කරනවා. මෙන්න මේ ධර්මයන් ජීවිතේ එකින් එක එකින් එක මේ ප්‍රඥාප්තිය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද යන්ගෙන් යුක්ත වෙලා ඒ ක්‍රමක්‍රමයෙන් මේ අසේක ගුණයන් ජීවිතේ එකතු කරගෙන තත්ත්වයට එන භික්ෂුව මේ සීලේ ඉඳන් පටන් ගත යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. ඒක හරියට රජුරුවන්ගේ අජානීය ආශ්‍රේ සකස් කරනවා වගේ කුඩා කාලේ ඉඳන් මේ අස්සයාට ගුණයන් 10ක් උගන්වනවා. පුංචි කාලෙම අස්සයාට මේ ගුණයන් එකින් එක උගන්වනකොට අපහසුයි. හැබැයි අපහසුකම් ඔක්කොම මගහරවාගෙන කොහොම හරි මේ ගුණයන්ගේ යුක්ත වුණොත් ඒ අස්සයාට ඒ தත්ත්වයටපත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් පෙන්වා දෙමින් අසේක ඒ ගුණයටපත් වෙන්නට ඒ රහත් භාවයට පත් වෙන්නට හේතු වෙන මේ අසේක ගුණයන් 10ක් ඉස්මතු කරමින් ඒ සීලේ ඇති වටිනාකම ද පහදා දෙමින් භාග්‍යතුන් වහන්සේ ඒ අසේක වූ தත්ත්වයට පත් වුණාට පස්සේ උතුමන් වහන්සේ ආහුණීය පාහුණීය දක්ෂිනීය අංජලි කරණීය අනුත්තරං පුණ්‍යක්යත්ත ලෝකස්සාති කියන මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත වෙන වටිනා උතුමන් වහන්සේ නමක් වන බව පැහැදිලි කරමින් මේ සූත්‍ර දේශනාව අවසන් කරනවා. ඊළඟ සූත්‍රය තමයි පින්වත්නි ලතුති කෝපම සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රය දේශනා කරන්නේ අංගුත්තරාපයේහි ආපනම් මියම් ගමෙහි අසල වුණ වනලැහැබක වැඩ වාසය කරනකොට විශේෂයෙන්ම උදායි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන විවේක නිශ්චිතව ඉඳගෙන කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ අපේ බොහෝ දුක් දුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ බොහෝ සැප ඇති කරන්නේ. බුදුරජාණන් වහන්සේ බොහෝ වදුරු දුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිව ආරක්ෂා කරන්නේ කියලා උන්වහන්සේ කල්පනා කරා. ඒ කල්පනා කරනකොට උන්වහන්සේට හිතන දෙයක් තමයි ඉස්සර මම විකාල භෝජනයේට බුදුරජාණන් වහන්සේ පනවනකොට නොසතුට සිතක් ඇති වුණා. ඒ නොසතුට සිත ඇති වුණත් භාගතුන් වහන්සේ කෙරෙහි ආදරය ගෞරවය නිසා මම බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද ආරක්ෂා කරා. ඒ නිසා මං මට පුදුමාකාර විදිහේ සැනසීමක් මේ වෙලෙමට ලැබිලා තියෙනවා. මේ කාරණාව හිතුණට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මට මෙන්න මෙහෙම අදහසක් හිතෙනවා ඔබ වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ මගේ දුක් අපේ දුක් දුරු කරන්නේ අපේ උදුරු දුරු කරන්නේ අපර සැප ඇති කරවන්නේ අපි ආරක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විකාල භෝජනාදී ශික්ෂාපද පනවනකොට මට හිතුණා මේ තරම් කුඩා ශික්ෂාපද මේ තරම් කුඩා දෙයක් ඇයි බුදුරජාණන් වහන්සේ එපා කියලා කියන්නේ ඒ වගේ හිතිලා නමුත් ඔබ වහන්සේට තියෙන ආදරේ ගෞරවයේ හින්දා ලැජ්ජාව හින්දා මම ඒ ශික්ෂා පදේ නැත්තම්. ස්වාමීනි භාගතුන් වහන්සේ ඉස්සර භික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට රෑබෝ වෙලා යනකොට ගවර වලවල වලත් වැටෙනවා. ලැගලා සිටින මේ දෙනුම්ගේ ඇඟ උඩත් යනවා. රාත්‍රියේ පේන්නේ නැහනේ. ඒ වගේම සොරුන්ටත් අසු වෙනවා. ඉස්රායෙල්ගේ අධර්මයට භික්ෂුන් වහන්සේලා හසු වෙනවා. ඒ වගේම ස්වාමීනි දවසක් මම යනකොට එක කාන්තාවක් අකුණු සැරක් එළියෙන් මාව දකිනවා දැකලා කෑ ගහනවා මම නැසුණා මම නැසුණා අමනුෂ්‍යෙක් කියලා කෑ ගහනවා ඒ වෙලාවේ මම කිව්වා ස්වාමීනි මම අමනුෂ්‍යයෙක් නෙවෙයි මම භික්ෂුවක් කියලා. පින්දපාත වැඩේ කිව්වහම බඩ වෙනුවෙන් කුසගින්න වෙනුවෙන් මේ මහරෑ පින්දපාත යනවට වඩා හොඳයි සිඟා කරනවට වඩා හොඳයි. ඇයි ඔබේ අම්ම නැද්ද ඔබේ තාත්තා නැද්ද? ඊට වඩා හොඳයි ජෙරි කපන චත්තකින් බඩ කපා ගන්නව නම් කියලා ස්වාමීන් වහන්සේ අවවාද කරා. දොස් කිව්වා. මෙන්න මේවත් එක්ක ස්වාමීනි මට හිතුණා බුදුරජාණන් වහන්සේ අපි ආරක්ෂා කරනවා අපේ දුක් නැති කරනවා අපි රැක ගන්නවා අපිට සැප ඇති කරන උතුමන් වහන්සේ නම අකුසල් දුරු කරන කුසල් ජීවිතයට ඇති කරන උතුමන් වහන්සේ නම කියලා හිතන ස්වාමීනි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ හරි උදායි ඔබ හරි ඔබ කියපු කාරණාව ඒක සත්‍යයක්. උදායි මම පුංචි ශික්ෂාපදයක් පනවනකොට ඇතම් නොහික්මුණු භික්ෂුන් වහන්සේලා මේක ඊටා කුඩා දෙයක් මේක ඊටා පොඩි දෙයක්. ඉතින් මේක මොකකටද මේ ශ්‍රවණ බවත් ගෞතමයන් පනවන්නේ කියලා මට දොස් කියනවා. ඒ ශික්ෂාපද ආරක්ෂා කරන වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට පවා දොස් නගනවා. නමුත් උදායි ඒ තුල ඇති බැඳීම දුරු කිරීම සඳහායි මම මේ ශික්ෂාපද දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන උපමාවක් යම් කිසි විදිහකින් සුලං කිරිල්ලියක් ඉන්නවා. ඒ කිරිල්ලියගේ කකුල බඳිනවා වැලකින්. ඒ වැලෙන් බැඳලා පස්සේ ඒ කෙරිල්ලියට ඉජලෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ කෙරිල්ලිය එතනම ඉඳගෙන දුක් විඳලා මහා බඳුමකින් යුක්ත වෙලා මරණයටපත් වෙනවා. මහත්ෝ දුක්කට පැමිණෙනවා. උදා යම් කෙනෙක් කියනවා නම් මේ කෙරිල්ලියගේ කකුලේ බැඳ ඒ බැඳුම ඊටා සුළු දෙයක් ඒකේ තරම් බරපතල දෙයක් නෙවෙයි. ඒක කුඩා දෙයක්. ඒක මහ බඳුමක් නෙවෙයි කියනවා නම් ඒක ඇත්තක්ද? එහෙම කවුරු හරි කිව්වොත් ඒක හරිද? නෑ ස්වාමීනි ඒක හරි දෙයක් වෙන්නේ නැහැ. ඒක වැරදි දෙයක්. සුලං කිරිල්ලියගේ ඒ කකුල දන්දේ වරපට හේතුවෙන් මේ සුලං කිරිල්ලිය අර වගේ දුහක දුක්කට පත් වෙනවා. ඉතින් ඒක නිසා කිරිල්ලිය දුක් විඳිනවා. ඒ වගේ ඒ කිරිල්ලිය ඒක මහා බැඳුමක් බෙල්ලේ බඳින ලද ලීයක් වගේ ඉකිතාමත්ම බරපතලයි ඉතින් උදායේ ඒ වගේ යම්කිසි අසත් ධර්මයට කැමති ඒ ධර්මයට අකමැති ඇතැම් පිරිස් මං සුළු ශික්ෂාපද පනවනකොට මට දෝෂාරෝපණය කරනවා. කුඩා ශික්ෂාපද මොකටද පනවන්නේ කියලා. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ උපමාමකින් ඒ කුඩා ශික්ෂාපද පැනවීමේදී ඇතන් භික්ෂුන් වහන්සේලාක පිළිපදින ආකාරය ඇතන් භික්ෂුන් වහන්සේලා ඒ නොපිළගන්න ආකාරය ඒ වගේම තව උපමා මගින් දේශනා කරනවා දුප්පත් මිනිසෙක් පිළිබඳව ඒ කෙනා කුඩා දෙයක් පවත්වාගෙන ඒ තුල බැඳීමක් ඇති කරගෙන ජීවිතය ගත කරන විදිහක් මහත් වූ ධනයක් තියෙන කෙනෙක් බැඳීමක් නැතිව ඒ ඔක්කොම අත්හැරලා ඒ ජීවිතය පුරුජ්ජාවකට පත් කර ගන්න ආකාරයත් පිළිබඳව දේශනා කරනවා ඒ වගේම මේ පංචකාම ගුණය පිළිබඳව දේශනා කරන මේ පංචකාම ගුණය විශේෂයෙන්ම අසුචි සපයක් විදිහට දේශනා කරන මිල්ල සුඛයක් විදිහට දේශනා කරනවා ඒ මිල්ල සුඛය තුල ඇති අසාරත්වය දේශනා කරනවා ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සතර ධානයන් උපදවාගෙන වාසය කිරීම සතර ධානයන් උපදවාගෙන වාසය කිරීම තුළින් ලැබෙන සැපය ඒ වගේම ඒ සතර ධාන වලින් පමණක් සෑහීමකටපත් නොවි ඒ සතර ධානයන්ද කම්පා වෙන ස්වභාවයෙන් යුක්ත බව දේශනා කරනවා ඒ කම්පා වෙන සතර මහා ධානයන් ඒ සතර ධානයන්ද එකින් එක ඉක්මවා යමින් ඒ සතර ධානයන් ඒ රූපාවචර ධානයත් අරූපාවචර ධානයත් සියල්ලම ඉක්මවමින් ඒ එහෙකටවත් සීමා වෙන්නේ නැතුව එකකින්වත් තෘප්තියක් ඇති කරගන්න නැතුව එකක හිර වෙන්නේ නැතුව සෑහීමකටපත් වෙන්නේ නැතුව සංඥා වේදේති නිරෝධය ඇති කරගත්තාම ඒ සංඥා වේදේ නිරෝධය ඇති කරගත යුතු බවත් එයම නිවීම එයම සෑහීමකට පත්වීම ඒ තුලම එතෙන්ටම යෑමට අපි වෙරදරේ යුතු බවත් භාගතුන් වහන්සේ මේ ලටුක්ක කෝපම සූත්‍රය තුළින් දේශනා කරනවා. ඉතින් ඒ ඊට පස්සේ භාගතුන් වහන්සේ අහන උදායි ස්වාමින් වහන්සේගෙන් මේ එකින් එක එකින් එක විස්තර කරලා උදායි මම එකම කෙලස් ධර්මයක් දුරු නොවන දුරු නොවන කෙලස් ධර්මයක් මාතින් දේශනා නොකරුණාද ඒ වෙලාව උදායි ස්වාමින් වහන්සේ කියන ස්වාමින් ඔබ වහන්සේ කෙලස් දුරු වෙන සියලුම කෙලස් ධර්මයන් මේ වෙලාවේ දේශනා කරා කියලා. මේ උදායි ස්වාමින් වහන්සේ ඊ타ත්ම සන්තෝෂයටපත් වෙනවා. ඊළඟට පින්වත් ඊතා වටිනා සූත්‍රයක් අපිට හම්බ වෙනවා චාතුම සූත්‍රය කියලා. මේ චාත්ම සූත්‍රය දේශනා කරන්නේ චාත්ම නම් ගමෙහි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාගේ ඒ ශිෂ්‍ය පිරිස ආමන්ත්‍රණය කරමින් මේ මූලිකත්වයේ තබාගෙන දේශනා කරපු සූත්‍රය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් දෙනවා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා 500ක් ශිෂ්‍ය පිරිස මේ ගෝල පිරිසගේ ඒ ශබ්දේ නිසා භාගතුන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේලාව එතන ජීවත් කරනවා. ජීවත් කරාට පස්සේ ඒ වැඩම කරනකොට ඒ ගම ඒ නගරයේ මැදින් චාතු වෙය්‍යක ශාක්‍යයන් මේ බව දකිනවා. දැකලා උන්වහන්සේලාට ඔහොම වැඩෙන්න කියලා භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කළ ස්වාමීන් වහන්සේලාට සමාව ලබා දෙන්න කියලා උපමා කතාවන් දේශ කියලා විශේෂයෙන්ම ඔය බීජහා තරුණ බීජ ඒ වගේම තරුණ වස්සයන්ගේ කතාව පිළිබඳව ඒ කතාව ඉදිරිපත් කරමින් භාගතුන් වහන්සේට ඒ අය ඉල්ලීමක් කරන බුදුජාණන් වහන්සේගෙන් නැවතේ ස්වාමින් වහන්සේලා කැඳව ගන්න කියලා ඒත් එක්කම සාම්පති මහා බ්‍රහ්මයාට ඇහිවිලා ඒ කතාවම කියලා භාගතුන් වහන්සේගෙන් අයද සිටිනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවතේ වික්ෂුන් වහන්සේලා කැඳවලා සරියුත් මහරහතන් වහන්සේගෙන් මුගලන් මහරහතන් වහන්සේගෙන් කරුණාකාරණා විමසලා භික්ෂුවක් විසින් ඇති කරගත යුතු බය හතරක් පිළිබඳව දේශනා කරනවා. ශ්‍රාවකයෙක් විසින් ඇති කරගත යුතු ශාසනයේ ශ්‍රාවකයෙක් විසින් ඇති කරගත යුතු බය හතරක් පිළිබඳව දේශනා කරනවා. ඒ බය හතර ඌමි බය, කුම්බේල බය, ආවට්ට බය, සුසුකා බය. මෙන්න මේ බය හතර පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විස්තරයක් කරමින් මේ සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. ඊළඟ සූත්‍රය තමයි පින්වත්නි නලකපාන සූත්‍රය. මේ සූත්‍ර දේශනා කරන්නේ කෝසලයේහි නරක පාන කියන මේ ගමේ කැලවණේදී ආණ්ඩුද්ද බද්දිය කිම්බිල බගු කුණ්ඩදාන රේවත ආනන්ද තෙරවරුන් අරබයා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම ධානය වලට හානි කරන සප්ත ධර්මයන් මේ තුලින් පැහැදිලි කරනවා ඒත් එක්කම අභිඥා ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මයනොත් ඒ වගේම අරති නන්දි කියන මෙන්න මේ ධානයන් වලට බාධා කරන ධානයන් වලට හානි කරන ධර්මයන් පිළිබඳව දේශනා කරනවා. ඒ වගේම ධානයන් පිරිහීමට හේතු දේශනා කරමින් ආසවක්්‍ය තථාගතයන් වහන්සේ අනුරුද්ධ තෙරුන්ට අනුරුද්ධ තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේ සහ ආසවක්ෂයන් පිළිබඳව විස්තරයක් කරනවා. ඒ විස්තරයේදී බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඒ කියමන ඒ විදිහටම අනුමත කරනවා. නියත් එක්ක භාගතුන් වහන්සේ උප්පත්ති ව්‍යාකරණය කිරීම සිද්ධ කරන ඒ කියන්නේ අර ඉපදීම පිළිබඳව ඒ මාර්ගඵල අවබෝධයත් එක්ක ඒ ඒ උතුමන්ගේ ඉපදීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා දේශනා කරනවා. එතෙන්දී රහතන් වහන්සේට උපතක් නැති බවත් එවගේම අනාගාමී උතුමන් වහන්සේ සුද්ධාවාසී උපදින බවත් සකදාගාමී උතුමන් වහන්සේ මිනිස් ලොව එක්වරක් උපදින බවත් සෝවාන් උතුමන් වහන්සේ මිනිස් ලොව ඉපදින බවත් සම්බෝධිය ඒකාන්ත වන බවත් දේශනා කරන ඒ වගේම භික්ෂුණීන්ට රහත් මෙහෙණින් වහන්සේලාට නැවත උපතක් නැති බවත් ඒ වගේම අනාගාමි මෙහෙණින් වහන්සේට සුද්ධාවාසී උපදීම ඇති බවත් සකුදාගාමි මෙහෙණින් වහන්සේට මිනිස් ලොව එක්වරක් උපදීම ඇති බවත් සෝවාන් වුණ ඒ මෙහෙණින් වහන්සේට මිනිස් ලොව සහ ඒ නිවන ඒකාන්ත වන බව දේශනා කරනවා. ඒ වගේම උපාසක යන්ත අනාගාමි උපාසකයන්ට සුද්ධාවාසය උපදින බවත් සකදාගාමි උපාසකයන්ට මිනිස් ලෝ උපදින බවත් සෝවාන් වන උපාසක කෙනෙක් මිනිස් ලොව ඉපදීමත් ඒ වගේම නියත වූ සම්බෝධිය ඇති කරගන්න බවත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහටම උපාසිකාවන්ටත් අනුපිළිවෙලින් අනාගාමී, සකදාගාමී, සෝවාන් ආදී මේ தත්ත්වයටපත් වෙලා සුද්ධාවාසයේ මිනිස් ලොව එක්වරක් ඉපදීම, මිනිස් ලොව සහ නියත වූ සම්බෝධිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඊළඟට පින්වත්නි තව වටිනා සූත්‍රයක් අපිට හම්බ වෙනවා ඒ සූත්‍රය තමයි ගුලිස්සා සූත්‍රය කියලා කියන්නේ ඊළඟට හම්බෙන සූත්‍රය පින්වත්නි ගුලිස්සහත් සූත්‍රය මේ සූත්‍රය දේශනා කරන රජගහනුවර වේළුවනාරාමේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුලිස්සාති කියන මේ තෙරුන්ට තමයි මේ දේශනාව කරන්නේ. ඉතින් ගුලිස්සානි තෙරුන් ඕලාරිකව හැසිරීම නිසා මහන්සියට අවවාද කරනවා ආරණ්‍යයක භික්ෂුවක් ගමට ඇතුළු වෙනකොට ඒ භික්ෂුව විසින් දැනගත යුතු වත් පිළිබඳවයි දේශනා කරන්නේ. ඉතින් එතෙන්දී සබ්ගම් සරුන්ට ගෞරව දැක්වීම හා ඔවුන් ප්‍රතිෂ්ඨාව කර ගැනීම ඒ වගේම ආසන කුසලතාවෙන් යුතු වීම ගමට ඊතා උදෑසනින් ඇතුල් නොවීම ඒ වගේම කල් පරක්කුවේ එහෙම නැත්නම් ප්‍රමාද වෙලා ගමෙන් පිටව නොයෑම ඒ වගේම පෙරබතෙහි හා පසුබතෙහි තුල ඒ පෙරබතෙත් ඒ වගේම පසුබතෙහිත් පසුව පින්ඩපාතේ නොහැසිරීම, ඒ වගේම මොකරි නොවීම, ඒ කියන්නේ කටකාර නොවීම, ඒ වගේම ආරබ්ධ වීරය ඇතිව වාසය කිරීම සතිමත් බවින් යුතු වීම ආදී කරුණු පමණක් නෙවෙයි තව බොහෝ කරුණු කාරණා වත් විදිහට දක්වමින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ සූත්‍රය තුලදී ගුලිස්සානි කියන මේ ස්වාමින් වහන්සේට අවවාද රාශියක් ලබා දෙනවා. ඊළඟට අපිට යොමු වෙලා තියෙන කීතාගිරි සූත්‍රයේ කාසි ජනපදයේ කීතාගිරි නම් ගමේදී තමයි මේ දේශනාව සිදු කරන්නේ. කීකාගිරි කියන ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලාටයි මේ සූත්‍රය දේශනා කෙරෙන්නේ. රාත්‍රී විකාල භෝජනය ශික්ෂාපදේ පැමිණීම පැනවීම මූලික කරගෙනයි මේ දේශනාව සිද්ධ කෙරෙන්නේ. රාත්‍රී භෝජනයෙන් වැළකීමේ ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස පහ බුදුරජාණන් වහන්සේ විසින් ලබාගත් බවත් තමන් වහන්සේලාත් විකාල භෝජනයෙන් වැළකී ඒ ආනිසංස පහ ලබා ගන්නා ලබා ගන්න අලසත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තුලින් නිරෝගී භාවය, ඒ වගේම නිදුක් භාවය, සැහැල්ලු බව, කාය බලය සහ සුඛ විහරණය භාග්‍යතුන් වහන්සේ ලබාගත් බව දේශනා කරනවා. ඒවා භික්ෂුන් වහන්සේලාටත් ඇති කරගන්න කියලා ඒ ගුණය තුලින් භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා. ඒ වගේම ප්‍රඥාවෙන් දකිනින් වේදනාවේ අඩුවීම සහ වැඩිවීම පිළිබඳව මේ සූත්‍රය තුල දේශනා කරනවා. ඒ වගේම අප්‍රමාණ විහෙරණයෙන් අවවාදය නොලබන අයත් ඒ වගේම අප්‍රමාණ විහෙරණය නිසා ඒක අප්‍රමාදී විහෙරණය නිසා අප්‍රමාදී කියලා කියන්නේ රහත් භාවයට පත්වන තුමන් වහන්සේලා අවවාදයන් නොලබන බවත් ඒ රහතන් වහන්සේලාට ප්‍රමාදය අභව්‍ය බව දේශනා කරනවා. දැන් රහත් භාවයට පත් වුණා කියන්නේ ප්‍රමාදයට පත්වුණු තුමන් වහන්සේ නමක් නෙවෙයි අප්‍රමාදී භාවයට පත්වුණු තුමන් වහන්සේලා. ඒ උන්වහන්සේලාට ප්‍රමාදය අභව්‍යයි. මේ නිසා උන්වහන්සේලාට අවවාදයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම සේකෙයින්ට සෛක්ෂයන්ට අවවාදය ලබනවා. ඒ සෛක්ෂයන්ට අවවාදය ප්‍රමාද භාවය බහුව්‍ය වෙන බව දේශනා කරනවා. ඒ වගේම ශාසනයේ පුද්ගලයන් 7 දෙනෙක් පිළිබඳව විස්තර කරනවා. ඒ තමයි භාග විමුක්ත, උබතෝ භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කාය ශක්තිය, ඒ වගේම දික්ඨප්පන්න සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී ඒ විදිහට පුද්ගලයන් හත් දෙනෙක් පිළිබඳව දේශනා කරනවා ඒ වගේම ශික්ෂාපද පිළිබඳව අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ආදී වශයෙන් මේ ශික්ෂාපදත් ක්‍රියා පිළිබඳවත් ප්‍රතිපදාවන් පිළිබඳවත් දේශනා කරනවා ඒත් එක්කම චතුරාංග සමන්නාගත වීර්ය පිළිබඳවත් මේ කීටාගිරි සූත්‍රය තුල කරුණු අන්තර්ගත වෙනවා. ඉතින් පින්වත්නි අපිට කාල වේලාවට අනුකූලව අපිට ඊටාම ඉක්මනින් මේ දේශනාවන් සිද්ධ කරන්නට සිදු වෙනවා. ඉතින් මේ එක් එක් සූත දේශනාවන් පිළිබඳව අපි ඊටාම ස්වල්ප වූ අංශු මාත්‍රීය පුංචි අදහස් දක්වීමක් පමණයි සිද්ධ කරේ නාම මාත්‍රික ප්‍රකාශයන් පමණයි සිද්ධ කරේ. මේ පින්වුතුන්ට මේ සූත්‍රයන් දීර්ඝව දැනගන්නට පුළුවන් මේ හෙට දිනේ පටන් ගෞරවනීය මහා සංඝරත්නයේ මේ සූත්‍ර දේශනාවන් වෙන වෙනම අරගෙන පෙළ අටුවා ද සහිතව මේ වටිනා ධර්ම කාරණා පින්වුතුන්ට පහදා දෙනවා ඉතින් මේ බික්කු වග්ගය ඊ타මත්ම වටින සූත්‍රයන් සමූහයකින් සංග්‍රහිත වෙලායි තියෙන්නේ. ඉතින් මෙතෙක් වෙලා අපි මේ සූත්‍ර ධර්මයන් ශ්‍රවණය කරා. ඉතින් අපි ඒ තුලින් යම් කුසල ශක්තියක් ජනිත කරගත්තා නම් ඒ කුසලයන් දෙවියන්ට මේගේ ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා අප හැම දෙනාගේම සංසාර ජීවිතය සූපත් වෙත්වා අප හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් කුසලයන් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා